දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද නూరు වේලාවක් ගත කරන්න බලාපොරොත්තු වෙන දෙකක් දෙකක් අතර පවත්තන් දෙවිච්ච ධර්ම සාකච්ඡාවේ කල් දැමීමක් නිසායි කාරණා දෙක තුනක් හේතු වෙච්ච නිසා අපිට කල්ලාතු එක සැලසුම් කරගන්න බැරි වුණා ඒ පිළිබඳව ඉවසා කටි ඉසලා කටි කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා කෙසේ නමුත් අර දිනචරියාව නැත්නම් අපි ගත්ත කාලසටහන අපි ඉවර කරමු කියන අදිෂ්ඨානය නිසා තමයි වෙලාදී අපි ධර්ම සාකච්ඡාට වෙලා මේ අවස්ථාවේ ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදී අපි අර දවල් ධර්ම සාකච්ඡා බලාපොරොත්තු වෙන ලියන ලද ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර වාරයේදී බලාපොරොත්තු වෙනවා කාට හරි වෙනත් නැගිය යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් කරුණාකරලා ඉදිරිපත් කරන්න. අවසරයි සානන්ත. ස්වාමීන් වහන්සේ මම භාවනාවට වාඩි වී ආනාපාන භාවනාව ආනාපාන භාවනාවට සිත යොමු කර මුල්ම අවස්ථාවේදී නාසිකා මුල ප්‍රදේශයේ සුදු පාට විදුලි බුබුලක් වැනි දෙයක් දක්නට තිබේ. කල්ප මොහොතකින් නැති වෙයයි. ඒ ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. මම හිතන්නේ ඒක අපි ඊයේ ඊනේ පෙරේදත් ඊයේ නෑ ඊයේත් අපි කමඨාන් සුද්ධ කරන වෙලාවෙත් මතුණා. ඉතින් මේ වගේ අද අද ධර්ම දේශනාවෙත් මතක් කරන්න යෙදුනා. ඒ ඊයේත් නොකෙවිච්ච අද ධර්ම දේශනාව නොකිනිච්ච නොකෙවිච්ච කාරණාවක් වශයෙන් කියනවනම් කියන්න තියෙන්නේ හිත නීවරණ අධිකනම් හිතේ තියෙන්නේ නොපැහැදිලි චලලේ වෙන පාලනය කරගන්න බැරි තත්ත්වයක්. එහෙම හිතකින් නීවරණ අයින් වෙන්න අයින් වෙන්න ටික ටික ටික ටික හිත නිකන් ප්‍රභාසර තත්ත්වයකටපත් වෙනවා නිකන් තැම්පත් කීකරු තත්ත්වයකටපත් වෙනවා. ඒක එකවර වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ටික ටික ටික ටික. ඉතින් අර නිකන් අරුණකගෙන එනකොට වගේ අතනින් මෙතින් කලෙලි වේගෙන ඉන්නා වගේ යම් යම් මේ වගේ දේවල් පහළ වෙනවා. හොඳ දෙයක්. නමුත් ඒක මේ විදිහට විය යුතුයි. මේ හැම එකක්ම ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතන පටන් අරගත්තොත් වෙන්නේ මොකද්ද? අර හිතේ තියෙන අර tempatuව ප්‍රත්‍යක්ෂය හරහා වෙන tempatuව මේ මොකද්ද කියලා අර ප්‍රශ්නේ මතින් චින්තාමේ පැත්තට හැරිලා කරදර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒවවා හැකි තාක් දුරට ලියන්න තියෙන මන් ලෝබන්නේ නැතුව ඒකට වෙන්න ඉවසීමේ ශක්තිය අවශ්‍යයි. මේ හැම එකක්ම උත්තර බඳ බඳ යන්න ගියොත් සර්වඥාන්සේගේ මේකට නම් එච්චරම් බණින්න වටින්නේ නැහැ. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් මිනිසෙකුට ඉස වීතලයක් වැඩිලා තියෙන වෙලාවේ ඒ ලෙඩාගේ නෑදෑයෝ ඥාළුවෝ මිත්‍රයෝ ගිහිල්ලා විදහාට වෙදෙක් කන ගහන එනවා. ඇවිල්ලා වෙදා ඒ ඊතලේ අයින් කරන්න හදනකොට මේ මනුස්සයා කිව්වොත් එහෙම මේ ඊයේ තියෙන්නේ මොන විෂද කියනකම් මේකේ විද්‍යා ශාස්ත්‍රීයද බ්‍රාහ්මණයද කියනකම් මේ ඊ ආවේ કોઈ දිශාවෙන්ද කියනකම් මගේ ඊතල අයින් කරන්න දෙන්නේ නැහැ කියලා ලෙඩා කිව්වොත් වෙන්නේ මොකද්ද? යා ගත කරන චිත්තක්ෂණ පාසාර ඊයේ තියෙන විෂ වදිනවා එකට. ඒ නිසා ඒ මනසේ කට වහලා ඊතලේ අරන්දාලි කරලා සාකච්ඡාවට යනවා. ඒ වෙලාවේදී ලෙඩාට අහන්න අයිතියක් තියෙනවා. යාට නේ ඊතලේ වැදිලා තියෙන්නේ. මගේ ඇඟේ තියෙන ඊතලේ අල්ලන්න එපයි කියලා කියත හැකියි. නමුත් ඒක ඒ විකාරයෙන් කරන කතාවක්. ඒ වගේ මේ වගේ දෙයක් වැදුනහම ඒක මොකද්ද? ඇයි? ඇයි මට විතරක් ආවේ? ඇයි ඔක කහපාට උනේ? ඇයි ඔක එළියක් උනේ? අදාළ නැහැ. එතින්දි අවශ්‍යයි ඉවසීමක්. තමන්න සතිය තියෙනවා නම් තමන් ආපු පෙත මෙන්න මේ පාර කියලා කියනවා නම් මේකට මේ මේ සිංහල කියවමෙන් කියනවා නම් එක හීනකින් එළි වෙන්නේ නැහැ. හීන ලක්ෂයක් පේන. ඔය හැම එකම හීනෙම විසඳ විසඳ යන කිව්වොත් නිින්දක් දා ගන්න වෙන්නේ නැහැ. හැමනීර මේ මේ හීනේ මට පෙන්නේයි මේ වෙලාවේ පෙන්නයි කියලා බෑ. ඒ නිසා ওই හීන ලක්ෂ ගාණක් පේනවා. ඒකට යන්න දෙන්න ඒක භාවිත කරන්න ඕනේ. ඊවසන සුළු ගතියක් අවශ්‍යයි. ඒ නිසා හොඳ වැඩක් තමයි. නමුත් නොහොඳ දේ තමයි මේක මොකද්ද කියලා අහන එක. ඒ නිසා ඒක අපි පුළුවන් තරම් මට්ටම් කරගෙන ගවන් කරගෙන අනේක තමයි වඩා හොඳයි. ඊයේ කිරිච්ච හොඳටත් වැඩිය හොඳයි කියන්න නම් වෙච්ච එක හොඳයි. ප්‍රශ්න අහන්න නැතුව ඉන්නවනම් හොඳයි. අරිටත් වැඩිය හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සංහිඳියාවටපත් වූ සිතකට එන අභ්‍යන්තර සංඥා හඳුනාගන්නේ එවිට ක්‍රියා කරන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන්න. ඒක ඇත්තටම එක පදයකින් එක ක්‍රමයකින් එක සමීකරණකින් කරන්න පුළුවන් නම් බුදුහාමුදුරන් මේ ආනන්ද සප්පයි සූත්‍රය දේශනා කරන්න ඕන කමක් නැහැ. ඒ මතුවෙන සංඥා එකක් අයින් කරුවට පස්සේ තමයි ඊගාවේ කියන්නේ. ඒක අයින් කරුවට පස්සේ තමයි ඊගාව කියන්නේ. ඒ නිසා ඒ ඒ වෙලාවේදී මේව අඳුනා ගැනීම තමයි කෙරෙන්න ඕනේ. ඒකත් එක පහරකින්, එක රැයකින්, එක උපදේශකින්, එක සමීකරණයකින්, එක බණකින් කෙරෙන්නේ නැහැ. ඉතින් අපි මේ වෙනකොට ਸਰවඥාන්සේ පෙන්ලා දුන ඉස්ලාම කාමයේ සහ කාම සංඥාව අඳුර ගන්න. මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් කාමයේ අඳුර ගන්න. ඊට තම වේදනීය කාම, පරම්පරායිකා කාම යාච ditta dhamma vedaniya කාම සංඥා සම්ප්‍රායික කාම සංඥා කියලා ඒක අඳුර ගන්න. ඒ කියන්නේ මේ ඇඳු ඉඳුරම් පිනමින් ලැබෙන කාම සංඥා. ආ ඒව තේරුම් ගන්න අනේ මේකේ ඉන්න කන්නම් ගැලවුමක් නැහැ මේකේ ඉන්න කන්නම් දරත ගතිය ආතති ගති වැඩි චංචල කම්පන වැඩි කියලා එයා තීරුම් අරගෙන ඉදිරියට යන්න හදනකොට ඔන්න නීවරණ ටික එනවා ඊට පස්සේ නීවරණ ටික අයින් කරපුවාම අර කාම සංඥාවල හේවණල්ලත් රූප පිළිබඳව වඩා පිරිසුදුකමකුත් වෙනවා. ඊට පස්සේ ඒක ගෙවන් කරුවට පස්සේ අවකාශය වෙනවා. ඊට පස්සේ විඥානය එනවා. එහෙම මේ මේ මේක එක එක මට්ටම් තියෙනවා. ඒ නිසා ওই දෙයක් එකපාරෙන් කියලා දෙන්න පුළුවන් නම් 84000ක් ධර්මස්කන්ධයක අවශ්‍යතාවයක් නැහැ. නිසා මේ සංඥාව පරිණාමයටපත් වෙන එක පිළිගන්න එකම සාස්ෘණ වංශය සරුවචන වංශය. අනිත් ඔක්කොම සංඥාව ස්ථිරයි කියලා සංඥාව මේක මෙහෙමයි මේක අඳුරන්නේ මේක අයින් කරපුවම හරි කියනවා. සරුවචනසි කියනවා ඒක අයින් කරපුවම තව එකක් එනවා. ඒක අයින් කරපුවම තව එකක් එනවා. මේ සංඥාවගේ විපිරියාසය නැත්නම් අපිට කියනවා විපල් මේ විපරිණාමය කියලා නැත්නම් පරිණාමය කියලා කොච්චරද කියනවනම් ඒ පොට්ටපාද සූත්‍රයේදී සරුවචන සඳහන් කරනවා ඒ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභති වුණත් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ තිබුණත් අරූපී ආත්ම භාව ප්‍රතිලාභේ තිබ්බත් ඒක අඳුර ගන්න සංඥාව මතුවෙන එක නෙවෙයි ගෙවන් වෙන්නේ කියලා. මතුවෙච්ච එක පෙරලෙනවා ඒ ඇතිවෙච්ච එක නැතිලා යන එක. ඉතින් ඔක්කොටම එක උපකරණයක් එක සමීකරණයක් දෙන්න බෑ. ඒ නිසා සංඥාව ඒ තරම්ම වාෂ්පශීලී දෙයක් වෙනස් වෙන සුළු දෙයක්. ඉතින් අපි මේ වෙලාවේ ඒ මතුවෙන දෙයට ගුණ දීමට හැකියාවට අප්‍රමාදේ කියලා කියනවා සතිය කියලා කියනවා අවදිමත් භාවය කියලා කියනවා උත්සන්න ආසනෝ නිරීක්ෂණය කියනවා ඒක තමන් කරන්නේ නැතුව ඔක්කොම සංඥා ටික මට මේ පහරෙන් මකලා දාන්න පුළුවන් කියලා උපකරණයක් හෝ සමීකරණයක් හෝ ක්‍රමයක් නැහැ එනිසා දල වශයෙන් උත්තර දෙන්න පුළුවන් නිකන් ආස්තික පැත්තෙන් මේ සංඥාවල් අඳුනගන්න එක තමයි සංඥාවෙන් කරන්නේ තඳුරගන්න එක තමයි. නමුත් මේ සංඥාව මේක රූපයක් නෙමෙයි, මේක වේදනාවක් නෙමෙයි, මේක සංස්කාරයක් නෙමෙයි, මේක විඥානයක් නෙමෙයි, මේක සංඥාවක් කියලා හඳුනාගන්න එක විතරයි අපට දවසින් දවස අපේ දියුණුව වශයෙන්, තලසුණාක වශයෙන් හම්බෙන්නේ. ඒ නිසා ඒක දැනගෙන ඉන්න, දැනගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ සංඥාවේ විපරිණාමයක් සිදු වෙන බව. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි මේ සිත භාවනාව හොඳින් කරගෙන යනවා නමුත් සමහර වෙලාවකට පැය භාගයක් පමණ වෙලා ගත වුණත් සමාධිය නොවැඩි. එවිට මේ සිත වැඩි වෙලාවක් හුස්ම උඩට ගැනීමත් පහළට දැමීමත් සිදු කෙරේ. තත්පර 3ක පමණ කාලයක් වේ. මේ නිසා තත්පර තත්පර 3ක පමණ කාලයක් වේ. ඒක ඒ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ඉස්සලා කියන පැය ගාණක් විනාඩි ගාණක් තියනවා කියලා තත්පර 3ක කාලයක් වේ කියන එක හොඳ කියවන්න පිටු ටික බලන්න මොකද්ද කියන්නේ කියලා. මේ නිසා පපුවට යම්කිසි වේදනාවක් දැනේ. එක වෙලා ඒක ඒ වෙලාවට පමණයි. ගෙදරදී තනියම සිටින වෙලාවට සිතට බියකුත් දැනේ. ස්වාමින් වහන්සේ මේ හොඳ දෙයි කරුණාවෙන් පහදා දෙන්න. එරුවන් සරණයි යෝගිනී කාව්‍ය. මොකද මේ ඒක පහදා දෙන්නේ කියලා කියන්නේ. එහෙමයි. නමුත් මේ ප්‍රශ්නේ පැහැදිලි නෑ. ඒ නිසා කියනවා නැවත සභාගත කරන්නයි කියලා ප්‍රශ්නේ නැවත වතක් කියවන්නේ කියලා. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි මේ සිත භාවනාව හොඳින් කරගෙන යනවා. නමුත් සමහර වෙලාවකට පැය භාගයක් පමණ වෙලා ගත වුණත් සමාධිය නොඇඩේ. එවිට මේ සිත වැඩි වේලාවක් හුස්ම උඩට ගැනීමත් පහළට දැමීමත් සිදු කෙරේ. තත්පර 3ක පමණ කාලයක් වේ. මොකද ඒ තත්පර 3ක කාලයක් කියන එක තේරෙන්නේ නැහැ. ඒ ඒ out of the context කියන කතාවෙන් මේ තත්පර 3ක කාලයක් මේ ඉස්සලා කියන විනාඩි 30ක් විතර වගේ හයියෙන් මැතිමක් වගේ හුස්ම ගන්නවෙන් ඉන්නවා. තප්පර තුන කාලයක් වෙයි කියලා වාක්‍යයක් මැදිහත් කරලා තිනවා. ඒකේ අර්ථයක් තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රශ්න කරු කවුරු හරි අපිට ඒකට උත්තර බඳිනවා නම් අපිට පුළුවන් ඒක ගන්න. ඊට පස්සේ ටිකක් අපි අහුම් ගන්න මේ නිසා පපුවට යම්කිසි වේදනාවක් දැනේ. ඒක වේලාවකට පමණයි. gedaradi තනියම සිටින වේලාවට සිතට බියකුත් දැනේ. ස්වාමින් වහන්සේ මේ හොඳදයි කරුණාවෙන් පහදා දෙයි. මේ හොඳදයි. ඈ? ඒ කියන්නේ එතකොට ඒ බිය දැනෙන්නේ හුස්ම හයියෙන් ගැනීම නිසාද නැත්නම් වෙන කාරණාවක් නිසාද? එතකොට මේ විනාඩි 30ක් විතර එක දිගට හයියෙන් හුස්ම ගන්නවා කියන අතරවාරයේදී තප්පර තුනක් ගැන සඳහන් කරලා තියෙනවා ඒක මොකද්ද? අන්නේ ටික තොරතුරු නැතුව මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. නිසා කාට හරි ඒක ඇත්තටම අවංච අවංකව අවශ්‍ය නම් ඒ හරස් ප්‍රශ්න දෙකට කරුණා කරලා උත්තර දෙන්න. එතකොට අපිට පුළුවන් වෙයි මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. يعني තොරතුරු සාක්ෂි මදි නඩුව ඉස්සරහට ගෙනියන්න. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන අතරතුර කන් දෙක ඇතුලේ තද තද ගතියක් ඇතිවේ. සමහර විට එය වේදනාවක් බවටද පත්වේ. මේ වෙලාවට භාවනාව පැත්තක දමා භාවනාව පැත්තක දමා යන්නට සිතෙනවා. මේ භාවනාවෙම එන දෙයක්ද කරුණාවෙන් පහදා දෙන්න. අර භාවනාව පැත්තක දාන වෙනකොට කන් දෙක පැත්තකට දැම්මනම් ප්‍රශ්නයක්. එච්චර එකයි වෙන්න තියෙන්නේ. අපිට වෙනලා තියෙන්නේ මේ කන් දෙක තියන භාවනාව විශ්කරණ එකයි. ඒ මහායාන බුද්ධ ආගම ඉස්ලාම චීනෙට ගියාට පස්සේ ඒක රසවත් කතාවක් වුණාද නැද්ද කියන්න දන්නේ නැහැ. චීනේ මනසට ඉන්නම තිය ලංකාවේ ඉන්දියාවේ ඉන්නම තියලා නෑ මනස සම්පූර්ණ පිටසෙක් කරලා එළවල පස්සේ ආහිත් නරක් වෙලා චීන මේ දේශීයමා පන්නලා එහාට ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ ඒකට ඒ කාලෙත් ඉඳලා තියෙන ඔය මේ චීන දාර්ශනිකෝ හිරපු යෝගයක් ඇත්තටම හැමතැනම දර්ශනීය ටිකක් නේද ඉතින් මනස දැකලා තියෙනවා මේ ආපු මිනිස්සයා ඉන්දියන් කාර්යයක් කියන දන්නේ මනස අමුතුයි කියලා පස්සේ කසුකුසෝ ගිහිල්ලා රජු රොන්න ගිහිල්ලා තියෙනවා මේ අමතර කෙනෙක් ඉන්නවා අපේ දේශයේ මේ මනස ටිකක් හොඳ කියන්නේ භාවනාකාරයෙක් වගේ ඉඳ අපේ වචනෙන් කියන රාජ්‍ය රෝග එයාව කැඳවලා තියෙන රාජ්‍ය සභාවට. අපේ වචනෙන් කියන බුලත් ටික ආගත්ත ගමන් උඩට මොකක්වත් නැතුව සවලක් කරේ තියාගෙන මිනිහා කෙලින්ම රාජ්‍ය සභාවට ගියාලු. ඒ රාජ්‍ය සභාවට යනකොට මිනිස්සේ අතපය හොදාගෙන පිටුවටක් ඇඳගෙන යන්නේ මොකක්වත් නැහැ. ඒ රාජ්‍ය බලන්නේ ගියා. ගියාට පස්සේ රාජ්‍යරෝ ඉතින් රජු එන්නේ කියලා වුණා රජුරෝ රාජකීය අමුත්‍යක් විදිහට බාර ගන්න කිව්වලු මම මේ ඉන්දියානු ප්‍රදේශයේ 84000ක් විහාර කරලා තිනවා 84000ක් පැම්පකුණු හදලා තිනවා 84000ක් වැඩ කරලා තිනවට කොච්චර පින් සිද්ධ වෙලා තිනා කියනවාද කියලා අහලා තිනා. තම්බේක පිනක් නැහැ කිව්වා. ඒ පාර්ට රාජ්‍ය සභාවේ කට්ටිය ඔක්කොම කලබල වුණාලු මේක ඇත්ත උනත් මේ වගේ තැනක එහෙම ප්‍රකාශ කරන එක ඊට පස්සේ මේ පින් නිසා මට මොන වගේ ප්‍රතිලාභයක් ලැබෙද මොනම ප්‍රතිලාභයක්වත් නැහැ කිව්වා. ඊට පස්සේ රාජ්‍ය සභාව නැවතත් මේ පුද්ගලයාගේ ක්‍රියාකාරකමට කලබල වෙනවා. රජුට තවත් ප්‍රශ්නයක් ඇහුවා. ඒවලත් කිව්වා ඔය කරන කිසිම දෙකේ හත පහක වැඩක් නැහැ කියන එක කිව්වා. කිව්වා රජුරන්ට කරන්න දෙයක් නැහැ කිව්වා. මේ වගේ අශීලාචාර කෙනෙක් මේ රාජ්‍යයේ ඉන්න දෙන්න බෑ. වහාම පිට වෙන්න කිව්වා. මගේ රාජ්‍යයෙන් පිටවහල් කරුවා කියලා පිටවහල් කරා. ඊට පස්සේ ඒ මිනිස්සේ ආපු ගමනින්ම වේගෙන් එළියට ගියා යන්නේ. යනකොට මේ රාජසභාව හිටපු එක ඇමතිවරයෙකුට තේරලා තියෙනවා මේ මනුස්සයා විශේෂයි කියලා. මනුස්සයා මේ කතා කරන එකේ තාර්කිකයක් තියෙනවා. හැබැයි බැලු බැලමට පේන්නේ ඒ වගේ වටන සභාවක කිය යුතු දෙයක් නෙවෙයි කියන්නේ. අච්චර වටන රජ කෙනෙක් කිව්වම 84000 විහාර කිරුවයි කියලා එක අබමල් පීරක තරම්ක් පිනක් සිද්ධ වෙලත් නැහැ, ගණ්ඩ දෙයක්වත් නැහැ, ඕකින් ඇති ලාභයක්වත් නැහැ. ඉතින් මනුස්සයා අර රාජසභාවට යනකොට වේගෙම එළියට යනවා. එයා ඊට පස්සේ දවස් 7ක් පයින් ගිහිල්ලා ඉන්දියාන මේ චීන දේශ සීමාවේ කෙළවර තියෙන ගල්ලෙනක වාඩි වුණාලු. අර ඇමතිවරයාත් පිටිපස්සෙන් එලවගෙන ගිහිල්ලා තියෙනවා මේ කලාතුරක වෙන දෙයක්. මේ රාජ්‍ය භාට ගිහිල්ලා මේ කතා කරන්න එසේ මෙසේ පුළුවන් නෑ බෙල්ල ගහලා දානවා රජුරෝ දන්නවනේ. ගිහලා බැලුවට පස්සේ ආරය මෙත්ත පෙත්තට හැරුණලු. පරියන්කයක් ගහවලු භාවනා කරනවලු. ඒකෝට තේරෙනවලු මෙයාට මම අල්ලගෙන ආපු මිනිස්සයා හරි මෙයා හොඳ භාවනාකාරයෙක් කියලා. ඉතින් මෙයා හිතලු පළවෙනි දවසේ මට නැගිටි කතා කරයි ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියලා නේ හිටියලු නැල්ලු. දෙවෙනි දවසෙත් හිටියලු තුන්වෙනි දවසෙත් මම දිගටම පරියන්කේ ඉන්නවලු. මෙයා දැමැතිවරයා එළියේ ඉඳගෙන පශ්චාත්තාප වෙනවලු මේ තරම් වටිනා මිනිසෙක් හම්බ වෙලා අපේ රජුරණ තේරුම් ගන්න බෑ අපේ රටුණ තේරුම් ගන්න බෑ මට තේරුම් ගන්න පුළුවන් නමුත් මේ මිනිසයා මට සම්බන්ධ වෙන්න විදියක් නැහැ කියලා පුදුමාකාර කනගාටුවක් ඇවිල්ලා. ඇවිල්ලා එයාට හිතා ගන්න විදියක් නැතුළු යන්න හිත දෙන්නෙත් නැහැ. ධර්මයක් ගන්නත් ඕන නිසා එයා කියලා තියෙන දකුණු අතට බර ගලක් කරගෙන වම් අත ගල්නේ පිටිය තියලා මෙතනින් ගහලා ගහලා ගහලා ගහලා ගහලා වම් අත කඩලා අරගෙන තියෙනවා. වම් අත කඩලා අරගෙන දකුණු අතින් ඒක අරගෙන ගිහිල්ලා භාවනා කරන එක නම් ඉස්සරහින් කියලා කිව්වලු මම ඔබතුමා කොච්චර විශ්වාස කරනවද කියනවනම් මේ ගලෙන් ගහලා මගේ අත කැඩුවා. මම ඔබතුමා කෙරෙහි තියෙන ශ්‍රද්ධාවෙන් කරුණාකරලා මට ධර්මයේ දේශනා කරන්න කිව්වා. ඊට පස්සේ කළෝ ඔය අය අත අයින් කරුවා වගේම ඔබ හිතත් අයින් කරපන් කළෝ එතකොට නිවන් දකිනවා කිව්වා. ඒක අහනකොටම මේ මනුස්සයා නිවන් දැක්කා. ඒ ජීවගේ රිදෙන කනත් අයින් කරපු දවසේ මේ කන මගේ මේ රිදිල්ල මගේ ඒ නිසා භාවනා පැත්තක දාලා මේ කන රකින්න ඕනේ. වේදනාව නැති කර ගන්න ඕනේ කියලා හිතන එකනේ අපි ඕනම කෙනෙක් කරන්නේ. ඊට පස්සේ සැකයක් තියෙනවා මේ මේ කණේ වේදනාව ආවේ භාවනාව නිසාද නැද්ද කියලා. ඒක මට උත්තර දෙන්න බෑ. ඒක වේද ඒක ඉසල ප්‍රකාශනයේ කියලා තිබුණානේ මේ හිතට බයක් එනවා. ඒක හැම වෙලාවෙම නෑ. නැති වෙනවයි කියලා. ඒ වගේ කණේ වේදනාවත් එන්නේ ඉඳගන්තවට පස්සේ විතරක් නං නැගිටට පස්සේ නැත්තම් ඒක හිතා ගන්න පුළුවන් භාවනාවෙන් එන එකක් කියලා. ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ මේ කන මගේ තමයි වේදනාව මගේ තමයි. නමුත් ටික වේලාවකට පරිේශන මට්ටමේ කන මගේ නෙවෙයි මේ වේදනාව මගේ නෙවෙයි මේ ඒක මම භාව ඒක තමයි භාවනා කියන්නේ මට තව චිත්තක්ෂණයක් බැරිද භාවනාවේ ඉන්න මේ කනට වේදනාව තිබිච්චා කන පැසවපු දාවයි කන කුණු වෙච්චාවයි වේදනාව මරපු දාවයි තව චිත්තක්ෂණයක් බැරිද කියලා නිතර නිතර ඔකේනවනම් නිතර නිතර කරත හැකිනේ ඉතින් ඕක තමයි දානේ කියන්නේ එහෙම නැත්නම් මේ ගෙදර තියෙන සීප්පුවෙන් ඇරලා රුපියල් දෙකක් එළියට අරන දානයක් දීලා ඊටු ටික සීප්පුව වල තියානින් එක ඒක දානයක් තමයි. හැබැයි තමන්ගේ කොටස තියාගන්නේ දාන දෙන්නේ. මේක එහෙම නැහැ තමන්ගේම කනමයි තමන්ගේම වේදනාවයි ධර්ම වෙනුවෙන් දන් දෙනවා. මේ වේදන මේ භාවනාවෙන් තොර එකක් කියලා හිතන. ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. භාවනාවක් නම් කොහොමනක්ක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නොවුනත් ප්‍රශ්නයක් නෑ. මොකද චක්කපාල හැමදෙරෝ භාවනා කරේ අසන්ද වෙන වෙලාවේ අසන්ද වීමත් එක තමයි රහත් වෙන්නේ. හැබැයි මතක තියාගන්න උප්පත්ති අසන්ද කාර්යකට රහත් වෙන්න බෑ. ඇසන්න වීම රහත් වීමයි කරවෙන්න පුළුවන්. ඒක ඔක කියන එක නෑ කනකුණු වීම රහත් වීමයි එකට වෙන්න පුළුවන්. තමයි විතක මන් දන්නේ එහෙම නොවෙන්නක් හිත තියෙනවා. ඉතින් ඒ නිසා බලන්න ටිකක් වෙලා ඒ කනේ වේදනාව තියේදී වේදනාව කන කන ගැන බයක් තියේදී තව එක චිත්තක්ෂණයක් ආවේග චිත්තක්ෂණයක් ඉස්සරහට යන්න. එතකොට තමයි තේරෙන්නේ අර ඉස්ලාම් වගේ නෙමෙයි එහෙම ලෑස්තිලා ගියාට පස්සේ මේකේ විඳදරා සිටීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට යම් ආකාරයකින් පරියන්කෙන් නැගිටලා ගියාට පස්සේ කණී වේදනාවක් නැත්තම් ඒක අදහස් කරන්න පුළුවන් මේක භාවනාවෙන් ආපු එක නැගිටිට පස්සේ නැති වෙනවනේ. ඉතින් ඉස්සල ප්‍රශ්නෙත් මම හරි ආසයි ඒ වගේ විස්තර කරන්න. ඉතින් ඒක න අපිට අර හරස් සූත්‍ර දෙන්නේ නැත්නම් අපි මේ ප්‍රශ්නේ අතර අමතක කරනවා. මේ ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ ඒ වගේ වේදනා එන එක භාවනාවේ වෙන්නත් ඉඩ තියෙනවා. අනිත් එක අපේ කර්ම ශක්තිය තියෙනවානේ. අපි ගිය ආත්මවල කරපු දේවල්. ඒක භාවනාවේදී මතුවෙච්චාම Tamanට ඒ වෙන සිද්ධියට තියෙන ඍතුමය බලපෑමට සම්බන්ධ කරන්න බැරි වෙනවා. කාංකක්කම එන්න පුළුවන්. තද සීතල ඍතුවක්. නමුත් මේක සීතල ඍතුවක් නෙවෙයි. ප්‍රශ්නය. ඒ වගේම ගත්ත ආහාරවල නරක ආහාරයක් ගත්තා නම් සම්බන්ධ කරන්න පුළුවන්. මේක ආහාරජමත් නෙවෙයි. චින්තාමේ වශයෙන් අනේමට කණගක්කමක් වේවා කියලා වාඩි වුණා නම් ඒ චින්තාමේ වෙන්නේ නැහැ. එහෙනම් කර්මජ වෙන්න පුළුවන්. ඒතර අපිට අර තුන අයින් කරපොද කර්මජ. ඉතින් කර්ම අපි නොකරපු જાතියක් නැහැනේ. ඒක භාවනා වේලාව කෙනෙක් හොඳයි වෙන අවිසිච්ච වෙලාවක ආවනම් අපි යෝග දිගේ තව කර්ම රස කරනවා. භාවනා වේලාව ආදි මේක ඉවසාදරා සිටීමෙන් වෙච්ච කර්ම ගෙවුණාට ආර්ථික කර්ම රස කරන්නේ නැති නිසා විශාල දක්ෂතාවයක් ඇති කරනවා. අනිත් එක අපි මේ භාවනා කරන අන්තිමට අවබෝධ කරන්න ගන්න දුක්ඛ සත්‍යනේ. කණේ වේදනාව කියන්නේ දුකක් නේ. ඉතින් ඕක අයින් කරලා සලෝක සාතාරා කියලා භාවනා නැගිටලා කියලා කොහෙද දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ? එවනම් දුක්ඛ සත්‍ය සුපර් මාකට් එකකින් ගෙනින්න වෙනවා වෙනමම. මේ Taman තුලින් එන දුක්ඛ සත්‍ය නේකට නැගිටලා යනවා. කඩෙන් ගේන්න වෙනවා දුක්ඛ සත්‍ය. අද හැම තැනම භාවනාවල කවදාකවත් මේ දුක අවබෝධ කරන අදහසින් භාවනා කරනවා කියන එක කියන්නත් ලැජ්ජයි අහන්නත් ලැජ්ජයි ඔක්කොටම ඕනලා දෙනෙමේ යම් යම් ගුණාංග වඩා ගන්න අභිඥා වඩා ගන්න පඬිතකම් කියන්නේ භාවනා කරුවා කියලා කරන්න හදනවා මිසක් දුක ඉදිරියට එනකොට මනසේ නැගිටලා ගිහිල්ලා ඇත්තටම හැම කෙනාම පටන් ගන්න එතනින් තමයි ටික ටික ටික ටික මේක ඉවසීමේ ශක්තිය තමයි අවශ්‍ය කරන්නේ ඒක නිසා හොඳක් වෙන්න පුළුවන් නරකක් වෙන්නත් පුළුවන් හොඳ වුණත් නරක වුණත් ඒක ඉවසුවා කියලා නම් කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉවසීම වැඩි කිරීමට වේදනාවත් උදව් කරගන්න, සුඛයත් උදව් කරගන්න, ප්‍රශංසාවත් උදව් කරගන්න, අප්‍රශංසාවත් උදව් කරගන්න, ලාභයත් උදව් කරගන්න, පාඩුවත් උදව් කරගන්න. ඒක තමයි අපි පුරුදු කළ යුත්තේ. නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට පැය භාගයක් පමණ භාවනා කරන විට මගේ කකුල් වලට අධික වේදනාවක් දැනේ. එවිට මම ඉරියව් මාරු කරනවා. ඒ නිසා මගේ භාවනාවට බාධාාවක් පැමිණෙයිද? ඒ මට පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවි. ඉතින් ඒකෙදිත් මට හරස් ප්‍රශ්නයක් අහන්න වෙනවා. ඉරියව් මාරු කරාට පස්සේ නැවත ආනාපානට යන්න පුළුවන්ද? ගියාට පස්සේ ආනාපානෙන් ඇවිස්සීලා කලබල වෙලා නැත්නම් හිටපු ගාන්න යන්න පුළුවන්ද කියන එක අනුව තමයි මට කියන්න පුළුවන් වෙන්නේ. ඉරියව් මාර්කටේ හානි වෙලාද නැද්ද කියලා. ඉතින් ඒකට උත්තර දෙන්න මේ ප්‍රශ්න කරු කැමති නම් අපි ඉදිරියට යමු. ප්‍රමහන ප්‍රශ්න මෙච්චරයි. බාගිර පස්සේ ඉරියව් මාරු කරා. මාරු කරාට පස්සේ ආනපන හිත දාන්න පුළුවන් වුණාද? හිත දානකොට අර නතර කරපු තැන ඉඳලම තිබුණාද? නැත්නම් ආනපන ඇවිස්සීලා නැවත යආ ගන්න බැරි වුණාද? අන්න ඒක අනුව තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඉරියව් මාරු කිරීමෙන් හානියක් වෙලා තියෙනවද නැද්ද කියලා. ඒ නිසා මේ තොරතුරු මදි නිසා ඉදිරියට යන්න බෑ. ඒ නිසා මම ආරාධනා කරනවා සාකච්ඡාවේ නාමයෙන් කාට හරි මේ ප්‍රශ්න කරු කැමති නම් ඒ ඉතුරු කට උත්තරේ දෙන්න මයික් එක දෙන්නත් පුළුවන් ඕනේ නම් නැතුණා ප්‍රශ්නයක් නැහැ කියන එකයි තියෙන්නේ. නැත්තම් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ මට ආනාපාන සති භාවනාව කරගෙන යද්දී නොදැනීම ශරීරයේ සෙලවෙන ගතියක් දැනෙනවා. ඒ සමග නොදැනීම දැනෙනවා කිව්වා මේ වාක්‍යය මට තේරෙන්නේ නොදැනීම ශරීරයේ විසලවෙන ගතියක් දැනෙනවා. ව්‍යාකරණයේ එක වාක්‍ය තුනේ දැනෙනව නොදැනෙනව දෙකම දැම්මම පස්සේ නෙගටිව් පොසිටිව් ආපුවම ඕක නියුට්‍රල් වෙනවා. ඒ නිසා ආගෙන ඉන්නකොට මොකද්ද පේනවා මේ භාෂා ව්‍යාකරණේ. ඉතින් කොහොම ඉදිකට යන්නේ ඉතින් අපි ඉස්සරහට. මට නොදැනීම දැනෙනවයි කියලා තියෙනවා. ඉතින් ඒක ඒක ඒ වගේ දෙයක් මගේ ඔළුවට ආපු ගමන් මට ඊට පස්සේ ප්‍රශ්න ජීවිතයන්නේත් නෑ මොනවත් වෙන්නේ නෑ මේක සූද්ධ කරගන්න බැරි නම් මොන භාවනාවක්ද? ඒ කියන්නේ තමයි ප්‍රකාශ කරන දේ උංග පොඩි වචන වල හුරුමාරුවක් හොදන කරපු ගමන් අර්ථය මතුවේ. ඒ දේ මට කරන්න බෑනේ. මං බැගෑ වෙලා කියන අය ප්‍රශ්නේ නැවත හරි ගස්ස නිසා භාවනා ඉවරනකොට ඕගොල්ලන්ගේ ව්‍යාකරණ හැදිලා තියෙනවා. ඔයගලන් sannivedana හැදිලා තියෙනවා. ඕගොල්ලෝ කියන්න හදන දේ මේකයි කියලා හතර පැත්තකින් අහුවට උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකට කියනවා ප්‍රතිබල වික්ත ගතිය කියලා. ඉස්සල කෙවෙක පස්සේ කිව්වොත් බුදුහාම කියන උඹ කොහොමද උඹත් එක්ක තර්ක කරන උඹ ඉස්සල කෙවෙක පස්සේ නැහැ කියනවා. පස්සේ කිව්වක නැහැ කියන්නේ ඒක මම තර්ක කරන්න ඉන්නේ නැහැ කියලා බුදුහාම පැත්තකට යනවා. ඉතින් ආර කියන්න පුළුවන් නෑ නෑ සාංශ මෙතන වැරදුනා මට මෙහෙමයි වෙන්නේ කියලා. එතකොට එයා වික්ත වෙන්න ඕනේ. ඒක හරියට නැවත කියලා දෙන ප්‍රතිබල වෙන්න ඕනේ පිරිසක් හිතවිලට කතා කරන්නේ. හැබැයි ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතු නෑ. මොකද උඟ දිනයක සභා ගෞරවය තියෙනවා, සභා සබකෝලිය තියෙනවා. නමුත් ඉතින් මේ වගේ ප්‍රශ්නයකට විමසනකොට ඉතින් ඒව ඉස්තුපත් කරගත්තොත් කොහොම ඒ විසඳෙන්නේ මේවා? ඉතින් මේ තුන්වෙනි වශයෙන්මුත් මම කියනවා මේ ප්‍රශ්න කරු කැමති නම් මේක සාක්ෂික දෙන්න මේක නකස් කරලා කියන්න අපි ප්‍රශ්න ඉදිරියට යනවා නැත්නම් ඉතුරු කාලේ කීවට මගේ ඔළුවට වැටෙන්නේ නැහැ මොකද මේක બ્લોක් කරනවා මට නොදැනීම ඇඟ සැලවෙන බව දැනෙනවා. කැමැතිද ඒකට කවුරු හරි පිළියම් කරන්න නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යමු. ඒක ඔයාගේ පාන්නේකින් තොර වුණොත් මම බාර ගන්නවා. මට ඕනේ එයාගේ පාන්නේ තොරින්ද කියලා බලා ගන්න. සන්තෝෂයි මැදිහත් වුණාට සන්තෝෂයි. නමුත් කරුණා කරලා මේකෙදී පෙරක දෝරෝ මාර්ගෙන් කතා කරන්න බෑ. අඬුර කෙලින්ම සාක්කිවරය නංගනවා කූඩුවට බැරි නම් නඩුව දාලා විනා උසාවියේ කාලේ නාත කරනකොට ගාස්තුර රැටත් කරලා තීන්දුවක් දෙනවා. මොකද ඒ එයා පාවිච්චි කරන වචනේ ඔක්කොම හරි වැදගත් ප්‍රශ්නෙට. දැන් මටත් හිතන්න පුළුවන් ඒක මට හිතන්න පුළුවන් නමුත් මගේ අතින් ගිය ගමන් මේ මනුස්සයාට ඕන දේ නෙවෙයි කියවෙන්නේ. හරියටම මේ ප්‍රශ්න කරුගෙම සුද්ධ වෙන්න ඕන. නෑ මම එහෙම කිව්වේ නෑ මම කිව්වේ කවුරු හරි පිළියම් කරන්න. මම කිව්වේ මේ ප්‍රශ්න කරුවෝ ඒකට පිළියම් කරනවා නම් අනිත් ඔක්කොටම ලාභයක් තියෙනවා. නෑ ඒතරම් වැරදි දෙකක් වෙනවනේ මෙතන දැන්. එයා කියන්න හදන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේ කලාවක් තියෙනවා. ඉතින් අපි සීමිත පිරිසක් නැවත නැවත හම් වීම හරහා අපි කරන්න හදන්නේ ධර්මයේ නාමයෙන් අපි බයලජ්ජක පැත්තක තියලා අපේ ධර්මයේ සුද්ධ කරගමු. ඉතින් ඒකෙදී ඒ අර සබකෝල ගතිය වගේ මතුවෙලා ඒ පස්සට යනවනම් ඇත්තටම සභාවට වටිනා ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ජීවිතයම වෙනකොට වෙන පැත්තකින් එකක් දාලා එහෙම නැත්නම් තවත් වචනකින් කිව්වොත් මේක මෙහෙමයි කියන්න තියෙන්නේ කියලා කිව්වොත් අන්නාවේ. ඒ ඒ ප්‍රශ්න තුනේම කවුරුට කමන්නේ කැමති නම් ඒකට උත්තර සපයන්න අත උස්සන්න අපි නැත්නම් ඊගාව ප්‍රශ්නට යනවා. මයික් එක ලබා දුන්නොත් කියනවා දොර අරගෙන යනවා එළියට. ඔය ඉඳගෙනවත් ඉන්නේ ඔය මයික් එක නැතුව කතා නෑ නෑ නෑ හදිසියක් වෙන්න එපා. මයික් එක තියෙනවා ඔහොම ඉඳ ගන්න ඔහොම ඉඳ ගන්න. මයික් එකේ තියෙන කැමති කෙනෙක් අත උස්සන්න. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නෙට යමු. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව කරන විටත් අවධානයෙන් ධර්ම දේශනාවට සවන් දෙන විටත් හිස් මුදුනෙන් කටුව අනින්නා මෙන්ද හිස ඇතුලෙන් යම් දෙයක් පිටවෙන්නා මෙන්ද දැනෙනවා මේ தත්ත්වය පවතින්නේ භාවනා කරන සහ ධර්ම දේශනාවට සවන් දෙන විට පමණි. මේ ගැන දැන ගැනීමට කැමැතියි. තවද ස්වාමීන් වහන්සේ දේශනා කළ සක්මන් භාවනාවේදී Taman ඉදිරියෙන් මූණට මුණලා සිතින් මවාගෙන භාවනාව කරන්න කියා. ඒ ගැන පහදා දෙනමින් දෙපා නැමෙද ඉල්ලමි. පළවෙනි එකට සාපේක්ෂව අපි කරුණු ඉදිරිපත් කරා පෙරේද ධර්ම ඊයේ ධර්ම දේශනාවේදී ඒකෙදි පේනවා සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ආනාපාන සති භාවනා කරනකොට නිමිත්තක් මතුවෙනවා. ඒ නිමිත්තට හිත ගියොත් ආනාපානෙ තිබුණ හිත කැඩෙනවා. ඒ වගේම නිමිත්තෙන් ආනාපානෙ බලන්න ගියොත් ඒත් කැඩෙනවා. ඒ නිසා එතෙන්දී කම්පන චංචල එන්න පුළුවන් කියලා. නමුත් ඒක හරහා තව නොකිය විච ගැත්තක් ඉදිරිපත් කරනවා මේක තියෙද්දි මේ ඔළුව ඉස්මුදේනේ කටු අයිනා වගේ හෝ නලියන ගතිය තියේදී බන ඇහෙනවා නම් ආනාපාන දිගට කරගෙන යන්න පුළුවන් නම් ඒ සතිය කොහොම හොඳයි. එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් ඒ හිත ඒසවුඩ අන්න වගේ හින ගතිය හෝ කම්පන ගතිය නොදැරිය හැකි මට්ටමේ නෙවෙයි නම් Taman දිනු. ඒක දරා ගන්න බැරි නම් තමයි භාවනාව කඩලා දාලා සතියක් කැඩලා අපි මේ වේදනාවේ නොදැරිය හැකි තත්ත්වයට අපි යටත් වෙනවා. නමුත් මේක මේ පැත්තක තියෙනවා. නමුත් අර බණ අහන එක වෙනවා. ආනාපානෙට යන්න පුළුවන් නම් ඒක කියන්න පුළුවන් ඇත්තටම භාවනාව තව සතිය විවිධාංගීකරණය වෙන්න සතිය වඩා වර්ධනය වෙන්න ලෑස්තිලා තියෙනවා. එතකොට පෙනේ මෙතනින් වේදනාවක් දැනෙනවා පිටින් සද්දයක් ඇහෙනවා ඊටිලි වගේකුත් වෙනවා ඒ තානාපානෙ පේනවා. එතකොට වේදනාවක් දැනෙනවා සද්දයක් ඇහෙනවා ඔක්කොම තියෙනවා බණක් ඇහෙනවා. ඒක කියන්නේ අර මයංගනේ මිනිසෙක් තේපොන කතාව මං කියලා තිබ්බේ. අහලා තියෙනවද ඒක? මයියගෙන බස් වලට ගිහින් මිනිස්සේ කම්පාරට යන්න අද දවල් වරපන් හෙන්නට පායනවලු. ඉතින් මිනිස්සයා බස් වලට ගින්නකොට කිව්වලු කවුද ඇවිල්ලා බස් එක ඩිපෝ තියෙනවා පැයකට වැඩි පමා වෙනවා කැඩිලයි කිය. ඉතින් මේ මිනිස්සයා බත් කන්න හිතන්නේ ඉතින් බස් ඉතින් කරන්න දෙයක් නැති නිසා ලංකාවට ගිහිල්ලා මේ ඉතින් ප්ලේන් ටිකක් ගන්න ඉතිවල. අපි ප්ලේන් ටිකක් යනකොට මේ වීදුරු කූඩුවේ තිබුණලු වඩේ වගේ. ඊට පස්සේ නලු වඩේ එකක් කාලම ප්ලේන් ටිකක් වුණේ හොඳයි කියලා. ඒකට කල්පනා වලලු බුලක් බුලත් හක්කකුත් කටේ තියෙනවා කියලා. ඊට දැන් බුලත් හක්ක එළියට දාලා කෑවොත් එම ආයෙ බුලත් ටිකක් ගන්නසයි බුලත් හක්ක පැත්තකට දාලා මේ පැත්තෙන් වඩේ එක කන ගමන් මැදින් ප්ලේන් ටික ගැහුවලු. ඊට පස්සේ ආයෙ ප්ලේන් ටික වඩේ එකක් කාලා ප්ලේන් ටිකක් ගාලා යනකම බුලත් හක්ක කටේ දාගෙන ගියාලු. ඒකට වඩේක මේ පැත්තේ ප්ලේන් ටික මේ පැත්තේ මේ බුලත් ටික මේ පැත්තේ ප්ලේන් ටික මැදින් යන්නේ. අන්නේ ඔළුවක කියනවා මෙහෙන් සද්දිකුත් ඇහෙනවා ඒ මැද බණ ඇහෙනවා ඒ මැද ආනපානෙ කරනවා ඒ කරන්න බුල සාමාන්‍ය මනුස්සය සුද්දෙකුට එහෙම කියන්නේ කිව්වොත් එහෙම බුලත් ටිකක් කකා මේ වඩේ කුත් කරනවා මැදි ප්ලේට් එක ඇහුවයි කියලා බුද්දට සුද්දට කියලා දෙන්න බුලත් කරනවා කියන්නේ මොකද්ද වඩේ කියන්නේ මොකද්ද ප්ලේන් ටි කියන්නේ මොකද්ද කියලා නමුත් මයංගෙන් ඉන්න මනුස්සයෙකුට ඕක කියන්නේ එච්චරම අමාරු නෑ ඒ වගේ මේ වැඩ තුනම කෙරුණාම එතන බුලත් පිට එළියට දාලා ගත්තොත් දැන් රුපියල් 10කට වැඩි යනවා බුලත් පිටකට. ඒ නිසා ඒක මේහක් ඇතියාගෙන රිලව් කනවා දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. හක්ක පුරවගෙන කන ඇදී කර ගන්නවා කෑල්ලක් ගන්නවා කන. කර ගන්නවා කෑල්ලක් ගන්නවා නේ. ඒක ඔක්කොම හක්කේ. මොකද නැත්තම් වෙන්නේ මොකද්ද? අනිත් රිලවේ කඩාන කනවා. හක්ක කඩලා තියෙන රිලව් දැකලා තියෙනවා. ඒ ලොකු රිලව් ඉන්නවා. මේ හක්ක කඩාන කාලේ මොකද එයා පොදිය තියාගෙන ඉඳද්දි ළඟ ඉන්න එක කඩනවා. මේ මේ පොදිය කඩනවා. කඩපුවා මෙතන මෙතන කට ඇරලා යනවා. ඒකත් කනවා. ඒ වැතර මේකට අදාළ නැති කතා. නමුත් මතක තියාගන්න සතිය කියන එක අපි හිතනවට වඩා බොහෝම විවිධාංගීකරණය කරන්න පුළුවන් එකක්. අපි ඒකට එක අරමුණක් දීලා පුරුදු කරාට පහු වෙනකොට අරමුණ දෙකක් තියෙද්දි එයා බැලන්ස් කරගන්න දන්නවා. තුනක් හතරක් තියෙද්දි සම්බර කරන්න දන්නවා. ඇත්තටම එක අරමුණක තියෙන සතියට වැඩිය අරමුණු දෙකක් සංසන්දනය කරන සතිය හොඳයි. දැකලා තියෙනවා දැන් නෑ සර්කස් කරන මිනිස්සු මේ උඩට මෙහෙම ඒව විසි කරමින් හත අටක් එකට මෙහෙම කරකෝ කරකෝ කරකෝ කරකෝ ඉන්නවා. එකක් ගන්නවා අතින් හතර මාර්ග කරනවා දෙකක් ගන්නවා අතින් හතර මාර්ග කරනවා තුනක් ගන්නවා හතරක් ගන්නවා පහක් ගන්නවා හයක් ගන්නවා පට්ට කරකෙද්දි කරකෙද්දි අතින් හතර මාරු කරනවා කකුල යටින් දානවා මෙහෙන් දානවා ඒ ඔක්කොම දක්ෂකම්. ඉතින් අපිට පුරුදු වෙලා තියෙන සමාධිය නිසා අපි ඒ කාර්මණක ඒකාග්‍ර වීමට මත් වෙලා ඉන්නේ. සමාධියේ කෑදරකමක් තියෙනවා. සතිය කියන්නේ ඊට වඩා බොහෝම සෙල්ලක්කාර චෛසිකයක්. ඔළුවේ අනින වගේ තිබුණාට කප්තිම තිබුණත් බණ ඇහිමට බාධා වෙන්නේ නැත්නම් නැත්නම් ආනාපාන වෙනද විදියටම වෙනද තරම්ම නැති වුණාට ආනාපානත් එක්ක ඇසුර පවත්වන්න පුළුවන් නම් ඒක මං හිතනවා මං හිතනවා මේ සත්‍ය දියුණුවක් හත් පෙන්වන්න හදන අවස්ථාවක් කියලා. ඒ නිසා ඒක මේ ඉදිරිපත් කරව එකත් හොඳයි. මේම විස්තරයක් මට කරන්න හම්බෙච්ච එක ගැනත් මම සතුටු වෙනවා. බණක ලිඛිත ප්‍රශ්න එපමණයි. මේ පාරණය. අපි ඒ භාගයට විතර කිට්ටු ප්‍රමාණයක් කරන් තියෙනවා. පැය භාග පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක්. ඉතින් අර පසුතව ප්‍රශ්න හෝ එනත්නම් මේ අදාළව තම තමන්ගේ අත්දැකීමට සම්බන්ධ ධර්ම සාකච්ඡාවට ගැලපෙනවා කියලා හිතන වෙන ප්‍රශ්න තියෙනවනම් මයික් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා සභාගත කරන්නයි කියලා මං ඉල්ලා හිටියා. අවස්ථරයි සයන්ස දැන් භාවනා කරගෙන යනකොට සමහර වෙලාවට ඇඟේ ශරීරයේ යම්කිසි ස්ථානවල පිම් කකුලක විතර වේදනාවක් ඇති වුණාට පස්සේ ඒ වේදනාව දිහා බලන ආකාරය කොහොමද සයන්ස? මොකද සමහර වෙලාවට ඒක දිහා වේදනාව දිහා වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කරනකොට ඒ වේදනාව එන්නේ එන්නේ වැඩි වීගෙන එන තත්යක් එනවා. සමහර වෙලාවට ඒක නැති වෙලා යනවා. නමුත් වෙනස මේ දෙක වෙන් කරගන්න අමාරුයි. ඒක දිහා බලන මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද? මේක මේක සම්බන්ධව මේ ඒ ස්වාමීන් වහන්සේ කියන නම මම හිතන්නේ නම මතක නැහැ භාවනා මධ්‍යස්ථාන නම ධම්මරන්සියෙත් කියන එක. බුදුම චින්තනක ඒ ස්වාමීන් වහන්සේ සිංගප්පූරු ඇවිල්ලා කරපු දේශනාවක් ඉංග්‍රීසියට දාලා තිබුණා. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ මහසි භාවනා ක්‍රම උගන්වන කෙනෙක්. ඒ සංස කියලා තියෙන අපි පිම්බි බැංකලේ මූල කර්මස්ථානේ වගේ කරගෙන යනකොට ඒක කායනුපසනාවට වැටෙන්නේ. එතකොට මේ වේදනාව මත වෙනක ස්වභාවිකයි. වේදනා જાති තුනක් ඒ සංසේ වෙන් කරලා තිබුණා. සමහර වේදනා තියෙනවා පිම්බීමේ ඇකිලීමේ සංඥාට වඩා බොහොම පුංචි. නොගිනිය යුතරන් නිතරම තියෙන එක භාවනාවට ප්‍රශ්නයක් නැහැ. ඒ වේදනාවක් ගැතින කියන පණ තියෙන බව දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. ඒක වේදනාවකින් තමයි දැනෙන්නේ. මේක භාවනාවට බාධාවක් නැහැ. තව තියෙනවා වේදනා જાතියක් ආන පිම්බීම හැකිරීම භාවනාව හා සමානම තකට තක හිටිනවා. ටිකක් මේකට වරින් වර බාධාත් කරනවා. ආයෙ මට්ටමකට එනවා. ඉතින් ඒ වේදනාව තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. තුන්වෙනි જાතියක් වේදනාවක් තියෙනවා. ආවට පස්සේ කිසිම භාවනාවක් බෑ. සම්පූර්ණ නොදිටි හැකි මට්ටමට ඇවිල්ලා සම්පූර්ණ කඩලා බෙදලා දානවා. ඒකටත් අපිට කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවට අපි නැගිටලා යන්න ඕනේ. නමුත් අර අතරමැද වේදනාව මේ වේදනාවක් තියෙනවා. මුලින් බහන පටන් ගන්නකොට පිම්බි මෑකිලිය මුල් කරගත්ත කතාවක් එතන තියෙන්නේ. ඒ වේදනාවට වඩා පහතින් තියෙන්නේ අර ওই කියන වේදනාව. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙවි වැඩි වෙනවා. විනාඩි 10 15 20 යනකොට මේ දෙක කිටි කිටියේ තකට තක කරදර කරනවා. ඒ කරදර කරනකොට නිකන් සාමාන්‍ය අපි මනලා කිව්වොත් පිම්බීම හැකිලිම සංඥාවට සමානම වේදනාව හිටිනවා. ඉතින් ඒ ශාන්ති කියනවා එතෙන්ද එනකම්ම පිම්බීම හැකිලිමේ සංඥාවට සමානව වේදනාව කරදර කරනකම්ම පිම්බීම හැකිලිම මෙනෙහි කරන්න. යම් වෙලාවක පිම්බීම හැකිලිම ඉක්මවාගෙන වේදනාව වැඩි වෙච්ච ගමන් Taman දැනගන්න ඕනේ මෙතනදී සංඥාවේ ප්‍රකට භාවය අනුව ප්‍රබල භාවය අනුව දැන් Tamande යටත් වෙන්න වෙනවා. එතකොට පිම්බීම හැකිලිම බැලුවේ උදරයේ නම් ඒකෙදී පිම්බෙන වාරේ හැකින වාරේ දැක්කනම් දැන් සතියෙන් සම්පජඤ්ඤයෙන් එහෙම නැත්නම් සසංකාරිකවම මෙතනින් හිත ගලවන්න කියලා කියනවා. ඒකල වේදනාව තියෙන තැන අලවන්නේ. වේදනාව තියෙන අපිට දකුණු දණහිසේ කුකුරු ගන්නවා. එතකොට යා දන්නා මෙතෙක් කල මම උත්සාහ කරුවේ පිම්බීම හැකිලින් බලන්නේ ඉතින් ආනාපාන කරන කට්ටිය හිතා ගන්න ඒ අනුව මම මේ විස්තර කරන්න පිම්බීම හැකිලට සාපේක්ෂව එතන තිබ්බේ දැන් ඒක කරන්න බෑ මේක ඇවිල්ලා කරතර කරනකොට එතකොට මේකෙන් ගලවලා මෙතන అలවලා එතකොට මේ යෝගාවචරයට කියන්න පුළුවන් මම මෙතෙක් කියලා පිම්බීම හැකිලිම කරන කියා එතකොට දකුණු පායේ ඇති වෙච්ච කපනා වගේ වේදනාවක් නිසා මම හිත සතිය දකුණු පායට යදුවා එතකොට මට මේ කපන ගතිය තේරුණා උච්චන ගතිය තේරුණා අනින ගතිය තේරුණා නුරුස්නා ගතිය තේරුණා පදාසියක් තේරුණා චිකතිතර තේරුණා කියලා අර වේදනාවේ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ කියන්න පුළුවන් මෙතන තිබ්බා මම මේ ගලවලා මෙතෙන්ට ඇලවුවා ඒ අර ප්‍රකට වීම නිසා එතකොට මට මෙහෙමයි මේ වේදනාව දැනෙන්නේ ඊට පස්සේ ඒක දැරිය හැකි සමහරට ඊට පස්සේ දරා කියා ගන්නත් බෑ විස්තර කර ගන්නත් බැරි තරම් මේක වේදනාව හොඳට ඕම වද දෙන ගතියට ආවොත් මම ඊට පස්සේ නැගිටලා ගියා එහෙම නැත්නම් සම මට්ටමේ තිබුණා නම් මට ඒක ස්වභාව ලක්ෂණ කීයකි කියවෙන පැත්තට ගියා නම් සතුටක් එනවා ඒ ඕන එකක් විතර කරන්න පුළුවන් ඒ නිසා අපි අර පුංචිම වේදනා සඳහන් කරන්නෙත් නැහැ කියන දෙයක් නැහැ මේ Taman ගත්ත මූල කර්මස්ථානයත් එක්ක අභියෝග කරන කරට කර හිටින අඩු විවිච විලවිල වැඩි වෙන එක තමයි අපිට මුගක් වෙලාවට අපේ දැරීමේ ශක්තියට බලපාන ඒකෙදි වේදනාව පිම්බීම හැකිලිමේ මට්ටමට එනකන් මෙනෙහි කළ යුත්තේ පිම්බීම හැකිලිම. දෙක සම වෙනකොටත් මෙනෙහි කළ යුත්තේ පිම්බීම හැකිලිම. ඉක්මවල ගිය ගමන් තමයි දැනගන්න ඕනේ දැන් ඉතින් යටත් වෙන එකයි තියෙන්නේ පිම්බීම හැකිලිම පැත්තක තියලා වේදනාව තියෙන තැන මෙන්න මෙතනයි මෙහෙමයි කියලා බලන එකයි තියෙන්නේ. ඉතින් ඒක නිකන් මේ ඔක්කොටම හරියන එකක් කියන්න බෑ. මේ වගේ ගැළපුමක් වශයෙන් සාපේක්ෂව තමයි උත්තර දෙන්න පුළුවන්. එතකොට අපි වේදනාව කියන චෛසිකේ මේ ප්‍රශ්නේ හැටියටත් උත්තරේ හැටියටත් ගත්තේ දුක් වේදනාවක් විදියට. නමුත් සුඛ වේදනාවලුත් එන්න පුළුවන්. සුඛ වේදනාවක් ආවම දුක් වේදනාව වගේ නුරුස්නා ගති මොනවාක්වත් නැහැ. ඒකට උදම් වෙන ගතියක් තියෙන්නේ. නමුත් ඒකත් ඒහා සමානම භාවනාවෙන් හිත කඩන්න ඉඩ තියෙනවා. ඒ නිසා දුක් වේදනා සම්බන්ධ කතාව වගේම සුඛ වේදනා පිළිබඳවත් ක්‍රියා කිරීමෙන් හැප්පිල්ලෙන් වැඩ කිරීමෙන් තමයි ඒකට තියෙන හුරුබෝටිකම ක්‍රමශා විදි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් ටික කාලයක් යනකොට අර ඉස්සර කිව්වා වගේ අර ඊශේ වේදනාවක් හෝ කොයි හරි වේදනාවක් තියදී තව එක චිත්තක්ෂණයක් හරි මම මේක බලනවා කියලා ගිය යන්න යන්න යන්න වෙන්නේ මොකද්ද? වේදනාවේ දරන්න පුළුවන් ශක්තිය ප්‍රතිශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. මට වෙන්දට වැඩිය දුකක් මට දැන් දරාගෙන ඉන්න පුළුවන් කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි යෝගාවචරය ඊටත් වැඩිය දුකකට සැලසුම් කරලා කියන අනේ මට අරක කරගන්න බැරි උනායි කිය. නමුත් දන්නවා වෙන්දට වැඩිය ආරමුණ ආශ්‍රය කරන්න පුළුවන්. වෙන්දට වැඩිය ටිකක් කරලා ඉන්න පුළුවන් ගතිය තියෙනවා. වෙන්දට වැඩිය වේදනාවේ ස්වභාව ලක්ෂණ විස්තර කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ වේදනාව සම්බන්ධව වැඩෙන ප්‍රතිශක්තිය නැත්නම් ඒ දරා කිරීමේ දරා ගැනීමේ හැකියාව යෝගාවචරය වෙතින් හැම වෙලාවෙම අව탁සේරුවට තමයි ලක් කරන්නේ. ඒක ඒ යට තේරෙන්නේ නැහැ. ගෝකල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මගේ මේ දැරීමේ ශක්තිය වැඩි වෙලා තියෙනවා කියලා. ඒකට හේතුව දැරීමේ ශක්තිය අගේ වෙන්නේ නැත්තේ ඊට වැඩිය ලොකු වේදනාවකට සැලසුම් කළ පරදින හැම වෙලාවෙම හිතනවා මගේ භාවනා එන්න එන්න කැඩෙනවා මම කිසිම දියුණුවක් නැහැ කියලා. අද එහෙම වෙන්නේ නැහැ. ਸਰවඥයන් සඳහන් කළා තියෙනවා යොදන යොදන ශික්ෂණයේ හැටියට යොදන යොදන මතුවෙන මතුවෙන සංඥාවේ වෙනසක් ඇති වෙනවා. ඒක මේ උගෝදෙනෙක් බොහොම ලේසියෙන් අතහැරලා දාලා මේ වේදනාවක් නැති දවසේ නිවන් දකින්න හිතාන ඉන්නවා. ඒක නම් කවදාකවත් හරියන්නේ නැහැ. මම දැකලත් නැහැ. මම අනුමත කරන්නේ නැහැ. මේ වේදනාවට මූණ දෙන ශක්තියෙන් තමයි යෝගාවචරයගේ මේරිච්ච කතිය මේර දැනෙන්නේ. ඒ නිසායි සරුවචනාංශ කර දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී ඒක උන්වහන්සේ අගේ නොකලත් විස්තර කරලා කිව්වේ මෙච්චර රජසැපක් අතහැරලා ගිහිල්ලා මම මෙන්න මේ තරමට යනකම් ඒක විස්තර කරන්නේ ඔළුවට වරපටක් දාලා තිරින්ග කරනවා වගේ. බඩ ගිනි කපන හරක් කපන කැත්තකින් බඩ කපනවා වගේ මේ කියන්නේ ગેස්ට්‍රයිටික් ඒ කියන්නේ ආහාර නොගැනීම නිසා ඇතිවෙච්ච ආම වාතේ ආම වාතේ ඔළුවට ගැහුවට පස්සේ ඉෂමුද්දනේ පහන් දැල්ලපත්තු කරා වගේ ඉටිපන්ද මේ පහන්තිරයපත්තු කරා වගේ දැවෙන්න පටන් ගන්නවා ඉතින් කාගෙන ඉන්නකොට බැරි වෙනකොට එහෙම වැටිලා ක්ලාන්ත වෙලා පැය ගණන් ඉන්නවලු අවුවේ නැගිටිනකොට දන්නේ ඒ කියන්නේ ඇඟත් හොඳටම දුර්වල වෙලා වැටිලා ඉන්නවලු. එතකොට ඒ හරක් බලා ගන්න ළමයි මලබිනියක් කියලා හිතලා ඇඟට උජ්ජ කරලා යනවලු. මැරිලා ඉන මිනිහෙක් වෙන්නේ නැති කියලා මෝත්‍රා කරනවා. ඉතින් නැගිටලා බලනකොට ඉතින් තේරුම් ගන්නවා මෙහෙමයි කියලා. එක දවසක් මතක තිබුණලු ඒක ඇත්තට ත්‍රිපිටකයේම තියෙන එකක්ද මට මතක නැහැ. එළුව බලා ගන්න ගොපල්ලෙක් ඇවිල්ලා එලිච්චගේ තනයක් මිරිකලා කිරිපහරක් විද්දලු කටට. මේ මේ පණ ඇති මිනිස්සෙක් මේ ක්ලාන්ත වෙලා ඉන්නේ කියලා කරලා ඒක තොලගාලා බලනකොට ඒ කිරි රහට පණාවයි කියලා. ඉතින් ඒ වගේ මේ පරිශන කරලා තමයි උනාස් කියන්නේ එච්චරම උඹලා කරන්න ඕන නමුත් මේ සාමාන්‍ය එන දෙයකට මුණ දීමේ ශක්තිය නැත්තම් ඉතින් දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන එක වෙන්නේ ඉතින් අපි භාවනා මධ්‍යස්ථාන සැලසුම් කරනකොට අපි හිතනවා ඇත්තටම අපි සැලසුම් කරනවා පුළුවන් නම් එයා කන්ඩිෂන් කරුවොත් හොඳයි. පුළුවන් නම් අඳුරනෝ ඉන්න එක හොඳයි. පුළුවන් නම් මැස්සෝ ඉන්න නැති එක හොඳයි. පුළුවන් නම් සද්දෙන් නැති එක හොඳයි. ඒක ඇත්තටම භාවනාවට කරන ගෞරවයක්. නමුත් ජීවෝ කොහොමද ඒ ලෝකෙ කොහෙද තියෙන්නේ? ඉතින් හැමදාම නිසන් වන්ටලා ඉන්න වෙන්නේ. එමේ ඒකේ පුරුදු කරාට පස්සේ ශක්තිය ඇති කරනවා ටික ටිකක් තියෙන තැන් වලට ගිහිල්ලා අර මේ කවුද ඇමරිකන් ජාතිකයේ වල් රාහුල ස්වාමීන් වහන්සේ යෝගාවචර රාහුල ස්වාමීන් වහන්සේ තනියම කුටියකටලා ඉඳලා තියෙනවා. ඒකට ළඟ ඉන්න තවත් ජාතික ස්වාමීන් වහන්සේ නමක් යනකොට කඩිගුලක් උඩ වාඩි වෙලා ඉන්නවල හැම තැනම කෝඹි ගිහලා කනවලු. ඉතින් අර සමාජයේ පිහලා පිහලා පිහලා පිහලා කතා කරලා හවල මොකද කියලා. මට කරදර කරන්න එපා. ඒගොල්ලෝ මම මේ පරිේශනයක් කරනවා කියලා. ඒ කුඹි කද්දි මට ඉන්න පුළුවන්ද කියලා. තව තැනකට බලනකොට කල් රන්දක් අයිනේ. හොඳටම මధుරෝ ඉන්න තැනකට වෙලා වාඩි වෙලා ඉන්නවලු යනකොට හැම තැනම මధుරෝ වහලලු. ඉතින් සෙන්ස් කාගෙන ඉන්නවා. ඒ ළඟට ගිය අමුත්තෙකුට හිතෙන්නේ අනිත් මේවාට උදව් කරන්න ඉතන මధుරෝ එලවන්නේ කියලා. ඒ සංකේතන කරදරයක් කරන්න බෑ මම මේ පැවිදි වුණේ මට මේ ටික කරගන්න ඕන නිසා ඔය යන්න. හැබැයි ඒව මම හිතනවා ටිකක් අත්ත කියලා මතාන යෝගය කියලා. ටිකක් ඕනට වැඩි කියලා මට හිතෙනවා. ඕන කෙනෙකුට අයිතිය තියෙන එක කරන්න. මේ ළඟදී ආවා. ආවට පස්සේ කතා කරලා පස්සේ මේ දවස් දෙකක් විතර හිටියා අපිත් එක්කත්. එයින් කිව්වා මම පටන් අරගත්ත වැඩ ටිබෙටන් ක්‍රම ඊට පස්සේ මම මහසි ක්‍රමයක් කරලා තියෙනවා. මම පුළුවන් විදිහට මිනිසෙකුට මේ පැමිණිච්ච දුක පැනිරහයි කියලා දෙන්න උගන්වන එකයි මම කරන්නේ. ඒ අහවල් කියලා භාවනා ක්‍රමයක් ස්ථිර ක්‍රමයක් නැහැ. කොයි එකමුත් මතක ධානයෙන්ද ඒ දුක දැරීමේ ශක්තිය වැඩෙනවා නම් යෝගාවචර කියකි දුක දැරීමේ ශක්තියට බයට දුවනවා නම් ඉතින් ඒකෙන් මේ ඒ යෝගාවචරයට තියෙන අම්බෝකුත් නැහැ සාධනයට තියෙන අම්බෝකුත් නැහැ ධර්ම ගෞරවයකුත් නැහැ මොකද වැඩි හරියක් ශරීරය ආසයි ජීවිතයට ආසයි ඉතින් මේ දෙක තියෙන තාක්කල් කවදාකවත් ඉන්දිය ධර්ම වැඩෙන්නේ නැහැ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙන්න කායර තියෙන ආසාවත් ජීවිතේ තියෙන ආසාවත් ටික ටික කැප කරන්න ඕනේ. ඉතින් ඒකට වේදනාව තමයි කඤ්ඤම් මරඤ්ඤම් කියලා ලොකු සංජි කියනවා ව්‍යාග්‍රීව තිට්ඨති පරිතරති යන්ති කියලා මේ ගොරෝගොරෝ ඉන්න ව්‍යාග්‍ර දේනුවක් වගේ ව්‍යාග්‍ර දේනුව කියන්නේ බඩගිනි ව්‍යාග්‍ර දේනුව කියලා කියන භයානකම සතෙක් සමාධිය කැඩෙනකම් බලා ඉන්නවා. සතිය කැඩෙනකම් බලලා පැනලා කනවා. ඒ නිසා මේ වේදනාව ටික වෙලාවට හරි නැත්නම් ඒ වෙලාවේ වේදන ව්‍යාග්‍ර දේනුව ළඟ ඉන්නව කරකරව කොයි වෙලාවෙ පැනලා කයිද ඒ නිසා මේ ඒකත් එක්ක යාළු වෙනවා ඒකත් එක්ක උහුරු වෙනවයි කියනකොට ඒක දැහැින වේදන් අධික වැඩක් අපි මයික් එක මයික් එක පොඩ්ඩක් පාවිච්චි කරනවා හොඳයි අවතරය හැමදෙරේ දුක්ඛාපටිපදා සහ මේ දුක්ඛාපටිපදා කියලා ධර්මයේ සඳහන් වෙනවනේ. ඔව්. එතකොට මොකද්ද එතකොට අදහස? ඒ කියන්නේ අපි ඒකට මුල පුරන්න තියෙන්නේ ඒ තාම අර වගේ දුක් වේදනාවක් ඉඳලා ඒකේ උච්ච අවස්ථාව පහු කරාට පස්සේ එයා සුඛයේ අත්විඳිනවා. තද බල දුකකට මුහුණ දුන්නාට පස්සේ ඒක ගෙවන් වෙන වෙලාවේ කන්දක් නැගි දැන පල්ලමකේ පල්ලමේ වැටෙනම සෙල්ලමකේ කියලා වගේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ කවදාකවත් මනුස්ස ලෝකේ කවුරක්වත් විඳපු නැති જાති සුඛයක් මං මුත්‍ති විඳිනවා මොකද ඊට ඉස්සෙල්ලා මං ඒ තාක් දුකක් මුත්‍ති විඳපු නිසා එතකොට එයා අනිත් දවසේ ඒ වගේ වේදනාවක් එනකොට බයේ පැකිලි පැකිලි හැඹරි හැඹරි වෙන නෙවෙයි යන්නේ. එයා දන්නවා මේ බරපතල දුකක යහපැත්තේ තියෙන සුඛයක්. බරපතල සුඛයක යහපැත්තේ තියෙන දුකක්. ඒ නිසා ඒක දැනගෙන යන එකනට දුකත් සැපක් සැපත් සැපක්. දන්නේ නැතුව බය යන මනුස්සයට මේ භාවනා කරන්න ගියාට පස්සේ මැස් එක්කත් අහන්න ඕද නැහැ, සද්දයක්වත් ඇහෙන්න ඕද නැහැ. සියල්ලංග සම්පූර්ණ වෙන්නයි කියන මනුස්සයට සද්දයක් ඇහෙනකොටම ඇඟ හිරි වැටෙනවා. මන්දුරෙක් ළඟින් යනකොට ඇඟ ගැස්සෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මනුස්සයා කොහොමඩක්වත් දුක්ඛ ප්‍රතිපදා තමයි. ඉතින් ඒ නිසා භාවනා ඉහළට යන්න යන්න හැම එකම සුඛ ප්‍රතිපදා තමයි. පටන් ගන්න වෙන බොහෝ වෙලාවට දුක්ඛ ප්‍රතිපදා තමයි. ඒ නිසා සර්වඥයන්සේ පෙන්ලා දීලා තියෙනවා ඉස්සල්ලාම දුක්ඛ සංඥාව ඇති වෙනවා. ඊට පස්සේ දුක්ඛ සංඥාව සුඛ සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ සුඛ සංඥාව උපේක්ෂාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ සුඛ උපේක්ෂාව අදුක්ඛම සුඛ සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් ඒකෙදී අර එක එක ජවනිකාවල හැටියට දුක්ඛ දුක අවබෝධ කරගන්න දුක්ඛ ප්‍රතිපදාවක් වෙනවා. ඊට පස්සේ ප්‍රීති සුඛ පහළ වෙච්ච එක සුඛ ප්‍රතිපදාවක් වෙනවා. ඒ සුඛ උපේක්ෂාවෙන් ඊට පස්සේ අදුක්ඛම සුඛ වෙනවා. ඉතින් මේකේ එක එක ජවනිකා ඉන්න ඔක්කොමලා හිතාන ඉන්නේ දන් දීලා සුඛා ප්‍රතිපදාවේ මෛත්‍රී උදාමදල එකම ධර්ම මණ්ඩපේ දේශනා කරන ධර්මය අහලා සියලු දෙනාටම නිවන් සැප ලැබේවා කියන සාදු කියන්නේ බලන්නේ. එම හම්බ වෙච්ච කෙනෙක් නම් මම දන්නේ දකින්න හම්බෙලා නැහැ. ඒගොල්ලෝ අර පරණ දුක කරපු නිසා දැන් සැපතේ යනවා වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිපදා මුළු චිත්‍රම අරගෙන බැලුවොත් ඒ ඉස්සල දුක, ඊගාට සුඛ, ඊගාට උපේක්ෂා, ඊගාට අදුක්කම සුඛ තමයි තියෙන්නේ. Taman ඒ ජවනිකාවේ මේ පෙරහැරේ කොතනද ඉන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැයි මම හිතනවා අපි තවදුරටත් ප්‍රශ්න උනන්දු කරන්න වටින්නේ ගොඩක් වෙලා ගිහිල්ලා තියෙන නිසා ඒ නිසා අපි මෙතනින් වෙන ප්‍රශ්න නැහැ කියන කල්පනේ මත ඉඳගෙන ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරන වෙන කවුරු ඉන්නවනම් මතු කරන්න නැත්නම් අපි අපි මේ වැඩ පිළිවෙල වැඩසටහන මේ තාක් දුරට කරගෙන යෑමේදී උදව්පදව කළා වූ සියලු පෙනී නොපෙනී උදව්පදව කළා වූ සියලු දිනාටම පින් අනුමෝදන් කිරීමෙන් එහෙම නැත්නම් ඥාතින් ශීපත් කිරීමෙන් සහ මේ කුසල අපාපට හේතු වීමෙන් අපි අපගේ ප්‍රාර්ථනාවල් නැවතරන්ත ශීපත් කිරීම සහ ඍජු වීම අපේක්ෂා කරලා ඊතාවතා ජාති ගාථා සත්‍යයනා කිරීමෙන් අපි පුණ්‍ය අනුමෝදනා ශීර්ෂයෙන් නිමාව සටහන් කරමු